යෝ ඒව රූපෝ චිත්තස්ස ආඝාතෝ පටිඝාතෝ පටිඝං විරෝධෝ පටිවිරෝධෝ කෝපෝ පටිකෝපෝ කෝපෝ කෝපෝ පකෝපෝ සම්පකෝපෝ දෝසෝ පදෝසෝ සම්පදෝසෝති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න සසර ජීවිතය සූපත් කරගන්න අවශ්‍ය කරන ධර්මයන් පිළිබඳව ප්‍රායෝගිකව කළ යුතු දේවල් මොනවද කියලා සාකච්ඡා කරලා ඒවා ජීවිතයට එකතු කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි ඒ නිසාවෙන් නොයෙකුත් ශේෂ්ත්‍රයන් පිළිබඳව දැනගන්න අපි කරුණාකාරණා එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. බොජ්ජංග ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරපු අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ නීවරණ ධර්මයන් පිළිබඳව. අද නීවරණ ධර්මයන් පිළිබඳව කියන හතරවෙනි දේශනාව කාමචන්ද නීවරණය පිළිබඳව අපි සාකච්ඡා කරා. නීවරණය කියන්නේ ඇත්ත වසං කරන ස්වභාවය. ඇත්ත වසං කරන අවබෝධයට බාධා කරන අවබෝධය නැති කරන ධානාදී උත්තරී මනුෂ්‍ය ධර්මයන් වලට බාධාවන් නැති කරන ධර්මතා අපේ හිතේම උපදින ධර්මතා. ඉතින් මේ අද දවසේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ ව්‍යාපාද නීවරණය පිළිබඳවයි. එතකොට ව්‍යාපාදය කියලා කියන්න පින්නන්නේ හරියට ධර්මයට අනුව සාකච්ඡා කරනවා නම් දැන් ඔය මේ අපි ගන්න ආහාරය සමහර වෙලාවට විකාර ස්වරූපයටපත් වෙනවා. නරක වෙනවනේ. එතකොට ඒ ආහාරය ආහාරයක් විදිහට ගන්න පුළුවන් කමක් නැත්තේ. අන්න ඒ වගේ මේ සිත ව්‍යාපාද කියලා කියන ක්‍රෝධය තරහ යම් දෙයක් පිළිබඳ තියෙන විරෝධී ස්වභාවය ඒකත් එක්ක තියෙන ආඝාතය ඒකත් එක්ක විරුද්ධව යන ස්වභාවය ඊළඟට කෝපය, ප්‍රකෝපය, ක්‍රෝධය ඒ වගේ හිතේ තියෙන දූෂ්‍ය වෙත් ස්වභාවය ඊළඟට ඒ හිත නිකන් අනිත් පැත්තට පෙරලා වගේ තියෙන ගතිය එවැනි ස්වභාවයට කියනවා මේ ඡණ්ඩ භාවය ඊළඟට නොසතුටු බව මේ ඔක්කොම පින්නත් මේ පටිගයේ ලක්ෂණ. ගැටෙන ගතිය. කෙටියෙන් කියනවා නම් ගැටෙන ගතිය. මෙන්න මේ ගැටෙන ස්වභාවයට අපේ හිතපත් වුනහම හරියට නිකන් මොකක් වගේද මේ ආහාරය පිළිනුනා වගේ. ආහාරයක් නරක් වුණා වගේ අපේ හිත අපි කියන හිත නරක් වුණා කියලා කියන්නේ. අන්න ඒ වගේ. ඉතින් ඒ එතකොට නිවැරදි තීරණ ගන්නම බෑ. දැන් එක වෙලාවකදී ජෝතිපාල මානවිකයයි බ්‍රහ්මදත්ත කියන අතවැසියයි දෙන්නා බුදුරජාණන් වහන්සේ ගමන් කරන මාර්ගයේ පිටිපස්සෙන් ගමන් කරනවා මේ දැන් එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේට බයින අතර අනිත් එක්කෙනා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා ඉතින් මේක දිගින් දිගට වුණා උනාට පස්සේ භික්ෂුන් වහන්සේලා ගිහිලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ මෙන්න මේ වගේ මොකද්ද මේකට කාරණාව එක්කෙනෙක් සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන අත්කාරය තව එක්කෙනෙක් මේ ක්‍රෝධයෙන් කතා කරනවා කියලා. ඒ එතකොට අපි අපි දක්වන්න ඕන ප්‍රතිචාරය මොකක්ද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පළවෙනි දේ තමයි බුදුරජාණන් වහන්සේට හෝ ධර්මයට හෝ මහා සංඝරත්නයට හෝ ප්‍රතිපත්තියට හෝ මොන හරි දෙයකට කවුරු හරි බයිනවා නම් ඉස්සෙල්ලාම කෝප වෙන්න එපා කියනවා. කෝප වෙන්න එපා කියලා වික්ෂුන් වහන්සේලාට ගියා දේශනා කරන්නේ කෝප වුණොත් ක්‍රෝධය වෛරය පටිගය ඇති වුණොත් ඒ බයින්නේ මොකටද කියලා හොයාගන්න බැරි වෙනවා කියනවා. හරි. බනින්නේ මොකටද කියලා හොයාගන්න බැරි වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ සිහිය නැති වෙනවා කියන එක. දැන් බලන්න ඒක අපේ පැත්තට අපි දාලා බලමු හැම වෙලේම අපිට මෙහෙම වෙනවද නැද්ද කියලා. තරහ ගියාම தත්ත්වය මොකද? තරහ ගියාම කියන්න ඕනේවද කියන්නේ? නෑ. නේද? තරහ ගියාම හොඳ මහා ඕන නැති වචන ඕන තරම් කියනවා. කියලා මොකද කරන්නේ? දැන් මේ මේ මේ බලන්න මේ මේ මෙහෙමම හිතන්න. දැන් මට මම මට තරහ ගිහලා කාට හරි මම බැන්නා. බැන්නට පස්සේ මේ බැනලා තරහ නිවෙනවනේ. දැන් කවුරුවත් මට ඊට පස්සේ හම්බුනේම නෑ කියන්නකෝ. මගේ තරහ අඩු වුණා. තරහ අඩු වුණාට පස්සේ මමම කියනවාද නැද්ද අර කට්ටියට මේ මමම තනියම හිතනවද නැද්ද නැත්තම් අපරාධ මම මේවා කිව්වේ නොකිය යුතු දෙයක් කිව්වා නොකිය යුතුව තිබ්බ දෙයක් කිව්වා කියලා මමම කියනවද නැද්ද මමම හිතනවද නැද්ද එහෙනම් දැන් දැන් මට අවබෝධයක් ඇවිල්ලා නේද නොකිය යුතු දෙයක් කිව්වා කිව්වා කියලා නොකිය යුතු දෙයක් තමයි ඒ කිව්වේ කියලා අර කියපු වෙලාවේ කියපු වෙලාවේ ඒ අවබෝධය නැහැ අන්න බලන්න හිත අපිම කියනවා මගේ හිත නරක වෙලා තිබ්බ කියලා. දැන් අපි කියනවා බත් එක නරක වෙලා කියනවා. ඒ වගේ හිත නරක වෙලා කියන. හිත විපරීත භාවයටපත් වෙනවා. හිත වෙනස් ආකාරයකටපත් වෙනවා. හිත ක්‍රෝධ තත්යකටපත් වෙනවා. හිත පෙරලෙන තත්යකටපත් වෙනවා. හරිද? හිත දූෂ තත්යකටපත් වෙනවා. ඒ වගේම මේක එක එක එක එක ආකාරයට අපහසුතාවයට ඒ කියන්නේ පරිපූර්ණ නැති නිකන් අපරිපූර්ණ තත්වයකට හිතපත් වෙනවා අපේ හිතේ පරිපූර්ණ ගතිය නැති වෙනවා. මෙන්න මේ ගැටෙන ස්වභාවය හින්දා. ඒතර ගැටෙන ස්වභාවයත් එක්ක අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තරහ ගිය වෙලාවට කියන්න බලන්න පරුස වචන කියනවද නැද්ද? පරුස කියන්නේ ආය නෙවෙයි සමහර ඇත්තන්ට නේද මූණ බලාගෙන කියන්න බැරිව තරහ ගිය වෙලාවට කියනවා කියන වෙලාවට. දරුවෝ ඉන්නවා කියලාවත් ගානක් නැහැ. නේද? දරුවෝ ඉන්නවා කියලාවත් ගානක් නැහැ. එහෙනම් ඒ විතරක් නෙවෙයි. සමහර දෙමව්පියෝ ඉන්නවා කොච්චරවත් ළමයින්ට ආදරේ. හැබැයි තරහ ගියලාට කොහොමද? අතේ තියෙන එකෙන් ගහනවා. නේද? පොල් ගගා හිටියා නම් පොල් බෑරෙන් ගහනවා. හ්ම් දීපලංග හිටියා නම් දරපෙළෙන් ගහනවා. හරිද? ඒ වෙලාවට ආයෙත් මැරෙන්නමයි ගහන්නේ ආයෙ කිසි කතාවක් නැහැ. ඒ වෙලාවට ගහන්නේ මැරෙන්නම. හරිද? නමුත් පස්සේ ගොඩාක් ආදරේ දරුවන්ට හරිය කරුණාවෙන් කටයුතු කරන අය. එකපාරටම ඇති වෙන මේ හිතේ ඇති වෙන වෙනස ලොකු පීඩාවක් ඇති කරන වෙනසක්. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. කාමච්ඡන්දය වගේම පින්වත්නි ව්‍යාපාදයේ පිළිබඳවත් අපි සියුම් වශයෙන් පවා ඇති වෙන විදිහ තේරුම් ගන්න ඕනේ. ගැටෙන ගති තේරුම් ගන්න ඕනේ. මේක සියුම්වවත් ගැටෙන්නේ නැති වෙන්න අපේ සිත අපි සකස් කරගන්න ඕනේ පින්වත්නි. සියුම්වවත් ගැටෙන්නේ නැති වෙන්න ඕනේ. හරිද? ඉතින් මහා පරිමාණයෙන් ගැටෙනවා. ඉතින් ගැටුණා කියලා වැඩක් නැහැ. නේද? අන්තිමට වෙන්නේ අපිව පිච්චෙන එක අපිව පිච්චෙන එක විතරයි. හරිද? අපිව පිච්චෙන එක විතරයි වෙන්නේ වෙන මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් මේ සඳහා අපි මේක ඉස්සෙල්ලාම ඉස්සෙල්ලාම අපි මේ ගැටීම කියන එක නවත්වා ගන්න පළවෙනියෙන් කළ යුතු දේ තමයි අපේ හිතේ ව්‍යාපාදයක් ඉපදෙනවා නම් මගේ හිතේ ව්‍යාපාදයක් ඉපදුනා කියලා දැනගන්න ඕනේ. උපන්නා වූ ව්‍යාපාදය හඳුනා ගන්න ඕනේ. නූපන්නා වූ ව්‍යාපාදයක් තියෙනවා නම් ඒකත් හඳුනා ගන්න ඕනේ. මගේ හිතේ මෙන්න මේ වගේ ව්‍යාපාද ඇති වෙන්නේ නැහැ කියලා. එතකොට ඊළඟට උපන්නා වූ ව්‍යාපාදයක ප්‍රහීනයක් සිද්ධ වුණා නම් ඒ ප්‍රහීන වීමත් දැනගන්න ඕනේ. හරි නූපන්නා වූ ව්‍යාපාදයක හට ගැනීමක් සිද්ධ වුණා නම් ඒකත් දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ කියලා කියන්නේ මේ මොහොතේම දැනගන්න ඕනේ, තේරෙන්න ඕනේ. මගේ මගේ මනසට ඒක තේරෙන්න ඕනේ. ඊළඟට ප්‍රහාණය වෙච්ච ව්‍යාපාදයක යම්කිසි ආකාරයක තියෙනවා නම් මේ ආය නූපදින ගතියක් ආය නූපදින ස්වභාවයකටපත් වුණා කියලා අන්න එකක් දැනගන්න ඕනේ. ඉතින් ඒ වගේ හැම නිමේෂයකම මේ පහ දැනගෙන දැනගෙන අපි කටයුතු කරන්න ඕනේ. හුඟාක් වෙලාවට තියෙන ප්‍රශ්නේ මොකද්ද? තරහත් එක්ක ඇත්ත වැහිලා යනවා. ඒ විතරක් නෙවෙයි පාපයට තියෙන බය නැති වෙලා යනවා. පාපයට තියෙන ලැජ්ජාව නැති වෙලා යනවා. බයත් නැහැ, ලැජ්ජාවක් නැහැ. ඊළඟට හිත දුම විදිහට නොසන්සුන් වෙනවා. මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්දච්චය කියන චෛතසිකයන් හැම අකුසලයක් එක්කම හැදෙනවා. එහෙනම් තරහත් එක්ක ඒ හතර හැදෙනවා. ඉතින් අපි මේක හොඳට තේරුම් ගන්න ඕන මගේ හිත නොසන්සුන් වෙලා අනිත් එක තේරුමක්ම නැති වැඩ. වෙලාවකට නේද වෙලාවකට බලන්න පොඩ්ඩක් හිතලා මේ දැකලවත් නැහැ එහෙන්. අර සමහර මාධ්‍යකින් හරි කොහෙන් හරි දේශපාලඥයෙක්ගේ කතාවක් ඇහෙනවා. අයියෝ නේද? ඇතුලේ ඉන්නේ කොහමද? පුදුම තරහකින් නේද? අපරාධනේ. ම් ඒ විතරක් ඈ අපි තමයි අපි වාහනයක යනවා. අපි යන වාහනේට වෙනත් වාහනයක් පොඩ්ඩක් මේ හපලා යනවා. හපලා නැත්තම් මේ නිකන් ඒ පැත්තට ඒ වාහනේ කපලා යනවා. හ්ම් නිකන් නරක විදිහට යනවා. ගියහම මොකද වෙන්නේ? මෙහි ඇතුලේ lampu පුරන්න පටන් ගන්නවා. ඇතුලේ ඉඳන් පුපුරන්න පටන් ගන්නවා පින්නත් නේ. තනියම පුපුරනවා, තනියම බයිනවා. අරයට ඇහෙන්නේවත් මොකක්වත් නැහැ. මේකේ වීදුරුත් ඔක්කොම වහගෙන ඉතින් බයිනවා නේද? වෙලාවකට සමහර ඇත්තෝ මහා පරස වචන පවාගෙන ඇතුලේ ඉන්නේ කවුද කියලාවත් මතක හිටින්නේ මතක හිටින්නේ නැති වෙන්නම කියලා දානවා. ඉතින් එහෙම පාලනයකින් තොරව මේ තරහ කියන එක පාලනයකින් තොරව තියෙන එකක්. ඒක ඒක අපිට හැම නිමේෂයකම දැනෙන්න නම් අපි මේ පිළිබඳ අවධානයකින් ඉන්න ඕනේ පින්නත් නේ. මේක තේරුම් ගන්න ඕනේ. මේ හිත ආහාරයක් නරක වෙනවා වගේ නරක වීමක් සිද්ධ වෙන්නේ. මේ මේ මේ කාරණාව පිළිබඳ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙවැනි தත්වයක් තියෙන කෙනෙකුට ධානාදී කුසල ධර්මයන් උපදින්නේම නැහැ කියලා. ඒ අබාධය තියෙනකම්. එතකොට දැන් අපි මොන උත්සාහ කරත් මේ නේද මෙන්න මොන තරම් උත්සාහ කරත් අපි නිවන් දකින්න ඕනේ කියලා ව්‍යාපාදේ කියන එක අයින් අයින් වෙන්න ඕනේ නිවන් දකින්න. ව්‍යාපාදේ අයින් වෙලා මේ මාර්ගසිතට යෙදුන්නේ නැත්නම් මය අව්‍යාපාද සංකල්පනාව යෙදුන්නේ නැත්නම් ඒ වෙලාව ඒ යෙදුන්නේ නැත්නම් මාර්ගහිත උපදින්නෙම නැහැ. හරිද? එහෙනම් මේක දුරු කරගන්න ඕන එකක්. මේක දුරු කරගන්න මේක අපි හොඳට අඳුර ගන්න ඕනේ. දැන් අපි බලමු මේ ව්‍යාපාදයේ උපදින ව්‍යාපාදයේ උපදින තැන් 10ක් තියෙනවා. හරිද? ආන් එහෙම තෝරගන්න ඕනේ. ඒකල මේක මතක තියාගන්න ඕනේ. මේ තැන් 10 මොනවද කියලා බලාගත්තාම අපිට මෙන්න මේ තැන හිඳයි මේ දැන් ඉපදිලා තියෙන්නේ මේ තැන හිඳයි මේ දැන් ඉපදිලා තියෙන්නේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. අර මං කිව්ව විදිහට හඳුනා ගන්න නම් මේ තැන් 10 තේරුම් ගන්න ඕනේ. ඒවට කියනවා ආඝාත වස්තු කියලා. මොනවාද ඒවට කියනවා ආඝාත ආඝාත වස්තු කියලා කියනවා. එතකොට මේ මේ තැන් 10 කොතනද? ඒ තැන් 10 විතරයි ව්‍යාපාදේ උපදින්නේ. ආ දැන් ඕන ටිකක් ලේසි. හරිද? දැන් ටිකක් ලේසි මේ හිත පිලුණු වෙන්නේ කියලා මතක තියාගන්නකො. එතකොට හොඳයි ඒක නේද? හ්ම් දේශනාවේ තියෙන ආකාරයටම හිත පිලුණු වෙනවා. හිත නරක වෙනවා. හ්ම් මේ ලෝකයේත් එක්ක ගැටිලා මගේ හිත නරක වෙන තැන් 10ක් තැන් 10ක් තියෙනවා. අන්න ඒ තැන් 10 පිළිබඳව අපි දැනගත්තාම අපිට පුළුවන් පින්නත් මේ ඒ තැන් 10 මෙන්න මේ මේ විදිහයි මේ විදිහයි කියලා තේරුම් අරගෙන ඒ වයින් අයින් වෙන්න පුළුවන් මෙන්න මේ තැන තමයි මේක ඉපදුනේ මේ තැන තමයි මේක ඉපදුනේ මේක මේ තැන තමයි මේක ඉපදුනේ කියලා. ඉතින් මේ තැන් 10 තමයි පළවෙනි එක අහවලා අහවල් අය අහවලා හෝ අහවල් අය මට අනර්ථයක් කළා අතීතේ අතීතේ මට මෙයාලා අනර්ථයක් කරා කියලා අපි තුන් කම්බුලට ගැහුවා හරිද නැත්නම් මගේ ලාභයන් නැති කරා නැත්නම් මට පරුස වචන කියලා බෑන්නා ඔන්න ඔය වගේ දේවල් අතීතයේ සිද්ධ වෙන දේවල් හින්දා සිද්ධ වෙච්ච දේවල් නැවත මතකයට ඇවිල්ලා තනියම පුපුරන ගතිය තියෙනවද නැද්ද? මේ මොහොතේ මේ මොහොතේ සිතේ දේශය හටගන්න, ගැටීම හටගන්න පරණ කරපු දේවල් මතක් වීම අහවලා මට අනර්ථයක් කළා කියලා අනර්ථයක් අනර්ථයක් කරා කියලා දේශේ උපදිනවා ඒක උපදින්නේ එතකොට අතීතයේ වෙච්ච දෙයක් හින්දා නමුත් උපදින්නේ මේ වෙලාවේ දුක් විඳිනවා මේ වෙලාවේ පරණ ඒවා හින්දා ඕක කොහොමද දැන් නැතිනවද දන්නේ නැහැ නේද? ගොඩාක් තියෙනවා. නේද? ගොඩක් අය අවුරුදු ගණන් පරණ ඒවා මතක තියාගෙන ඉන්නවා අයියෝ හරි කරදරයි. නේද? පවුල් වල විශේෂයෙන් ස්වාමියාගෙන් වෙච්ච වැරදි, භාර්යාවගෙන් වෙච්ච වැරදි, දරුවන්ගෙන් වෙච්ච විශේෂයෙන් දරුවන්ගෙන් නම් ටිකක් මතක තියාගෙන අඩුයි. නේද? සහෝදරයින්ගෙන්, නෑනලාගෙන්, මස්තිනාලාගෙන් නේද? ඒ වගේ අයගෙන් තමයි වැඩිම. හ්ම් ඉතින් මේවා පොඩි වචනයක් එහා මෙහා වෙච්ච ගමන් මතක තියාගෙන නේද මේක මත්තේ මතකයි මට කියපු දේවල් මතකයි මට අහපු දේවල් කිය කිය හරිද මේවා මතක තියාගෙන මේවා නැවත නැවත අපේ හිතෙන් නැගෙන නැගෙන වාරයක් වාරයක් වාරයක් ගානේ නේද මොකද වෙන්නේ පිච්චෙනවද නැද්ද තනියම පිච්චෙනවා අන්තිමට ඒවා මතක තියාගෙන ඉඳලා පෙරදිලා තින්නේ කවුද? ඔව් අපි පරාදයි. ඒවා දැන් තරහකාරයා මට කරපු දේවල් මතක තියාගෙන මම රැඳෙමින් ඉන්නවා නම් මම පරාදයි. මොකද මම හැම වෙලෙම දැන් අපි හිතමුකෝ කවුරු හරි තරහට මට පාරක් ගැහුවා. පාරක් ගහලා එයා ගියා. හරිද? ඉතින් පාරක් ගැහුවේ මට රිදවන්නනේ. මගේ තරහකාරයා මගේ කය සහ සිත රිදවීමේ අදහසින් මට කටයුතු කරනවද නැද්ද? මට බැනලා ගියා. නේද? තරහකාරයාගේ එකම අදහස. හරි මේ බලන්න ඇයි අපි තරහකාරයට ඉඩ දෙන්නේ කියලා බලන්න මම අපි අපි අපේ පැත්ත බලමුකෝ පොඩ්ඩක් අත් කැඩේවා කකුල් කැඩේවා බෙල්ල කැඩේවා කියලා ප්‍රාර්ථනා කරලා නැද්ද කාටවත් අපි එහෙම ප්‍රාර්ථනා කරලා නැද්ද අත් කැඩේවා කකුල් කැඩේවා බෙල්ල කැඩේවා කියලා නෑ හොඳටම විශ්වාසයි හොඳටම විශ්වාසයි අපි නම් එහෙම නෑ හාමුදුරුවෝ එහෙම ඇති නේද හාමුදුරුවෝ එහෙම ඇති අපි නම් එහෙම නෑ ආ අතීතයේ අපිට මොනවාරි කරපු තරහකාරයෙක්. අද අපේ තාත්තට බැනලා ගියා, අම්මට බැනලා ගියා, සහෝදරයට බැනලා ගියා. නැත්නම් මගේ විරුද්ධ දේශපාලන පක්ෂයක ඉන්නේ මම කැමති අයට බැන්නා කියලා ඔන්න තරහකාරයෙක් ඉන්නවා. උදේක ආරංචි වෙනවා එයා බයිසිකලයකින් වැටිලා අතක් හැරිලා කියලා. මොකද <laughs> එතකොට මොකද කියන්නේ? හොඳ වැඩේ කියනවා. හොඳ වැඩේ කියලා නිකන් ඉන්නවා තව එකක් කියනවා. මොකද්ද? ඒක අතක් නෙවෙයි අනිත් අතක් කැඩෙන්න ඇති ආන් අත් කැඩේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. හරි. ඒ විතරක් නෙවෙයි අපිට ටිකක් ලොකුකම් කතා කරන අහිතවත් කෙනෙක් ඉන්නවා. එයාගේ දුව හරි පුතා හරි විභාගේ අසමත් වුණා කියලා ආරංචි වෙනවා. දැන් මොකද අපි කියන්නේ? නේද? අපි කියනවා හොඳ වැඩේ නේද? මහා වුන්දෑගේ මහාන් තත්ත්වකම අඩුවෙන්ටත් එක්ක හොඳ වැඩේ කියනවා. ඒ කියන්නේ අම්මට රිදෙනවනේ. කායිකව හරි මානසිකව හරි රිදවීම තමයි අපේ තරහකාරයාගේ අපි අපි කාත් එක්ක හරි තරහ නම් අපේ බලාපොරොත්තු එයාට රිදවන්න. කොහොමද රිදවන්න පුළුවන් ක්‍රම දෙකයි. එක්ක දබි දබි ගාලා ගහන්න ඕනේ. එතකොට කයර රිදෙනවා. නැත්තම් හිත රිදෙන දේවල් කියන්න ඕනේ. බෑන්නහම වෙන්නේ හිත රිදෙන එක. හරිද? දැන් තරහකාරයාගේ බලාපොරොත්තුව මොකද්ද? මට රිදවන එක. එහෙමනේ. ඒකින්ද එයා මට පාරක් ගහලා ගියා. හරි? එයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන එක හොඳද දිගටම? අන්න ඒ පාරෙන්ද මට පළවෙනි වතාවේ කම්බුලට රිදුනා. දෙවෙනි වතාවේ සිතට රිදුනා. තුන්වෙනි වතාවේ සිතට රිදුනා. හතරවෙනි වතාවේ සිතට රිදුනා. දිගටම කම්බුලේ රිදීම නම් ඉවර වුණා. හිත රිදීම මතක් වෙන මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ මගේ හිත එනම් තරහකාරයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. මම එයාගෙන තරහෙන් ඉන්න තාක්කල් එයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවද නැද්ද? එහෙනම් එයාගෙන් පරිගන්න නම් තියෙන හොඳම වැඩේ මොකද්ද? තරහකාරයාගෙන් පරිගන්න තියෙන තරහකාරයාට රිදවන්න නම් හරි මම කියන්නේ රිදවීමේ අදහසින් නෙවෙයි. නමුත් තරහකාරයාගේ බලාපොරොත්තු ඉෂ්ට නොවෙන්න ඕනේ. නේද? එහෙනම් තියෙන හොඳම ක්‍රමය මොකද්ද? මම රිදවාගන්නේ නැතුව ඉන්න එක. නේද? අය රිදෙන එක නම් මට නවත්තන්න බෑ. නමුත් හිත රිදෙන එක නවත්ත ගත හැකි. එහෙනම් මං කරන්න ඕන මොකද්ද? මගේ පහසුව සහ තරහකාරයාගේ අභිමාතාර්ථය ඉෂ්ට නොවෙන්න මම එයා ගැන තියෙන තරහ ආයෙන් කරන්න වෙනවා. හරිද? මේක අවිවාදයෙන් පිළිගන්න වෙනවා අපිට. විවාදයකින් තොරවම පිළිගන්න වෙනවා. මොකද එයාගේ පරම අදහස මට රිදවන්න. විශේෂයෙන් ගහන එක නෙමෙයි බෑන්නේ නම් බයින්නේ නම් රිදවන්නමයි. නේද? බයිනවා කියන එකෙන් වෙන්නේ මොකද්ද? වචන මොක ඇඟේ වදිනවද? නේද? හිතමයි රිදෙන්නේ. එහෙනම් කෙනෙක් පරස වචන කියලා අනුම පරස කරවන්න හදන්නේ. හරිද? ඒතර නුවණ තියෙන මිනිස්සු හොඳට කල්පනා කරන්න නුවණ තියෙන මිනිස්සු දැනගන්නවා අන්නරය මට හොඳට බයිනවා අන්නරේ. බයින්නේ මොකටද? මාව රිදවලා කුපිත කරවලා අවුස්සලා නේද? රිදවන්න. මම රිදෙන්නේ නැතුව හිටියොත් අන්න අපි නේද එහෙම හරි හිතලා තමන්ගේ තමන්ගේ දේශේ නැති කරගන්න ඕනේ. මම රිදෙන්නෙම නැතු ඉන්න ඕනේ. ඊවගේ සංකල්පයකට එන්න. හරිද? එතකොට ඒක බූමරංගේ වගේ. නේද බූමරංගි කියන්නේ ඉස්සර තිබ්බ උපකරණයක් අහයට ගහපුවාම Tamanට එනවා නේද ගහපු අයට මේක ආපහු යනවා නේද අර එක උදාහරණයක් තියෙන නේද අහන්න එක තැනකදී කෑම එකක් දෙනවා කවුරු හරි ඒකට අපිට කෑම එකක් දෙනවා මම බාර ගන්න බෑ කිව්වොත් මොකද කරන්නේ කට්ටිය ඒකට කනවා නේද මට කෑම එක දෙනකොට මම බාරගත්තේ නැත්නම් දුන්න කට්ටියටම කණ්ඩ වෙනවා ඒ වගේ එයා තරහෙන් මට බයිනකොට මම බාරගත්තේ නැත්නම් නේද? එයාටම අනිත් පැත්තට හරි දෙනවා. ඒකින්ද මේ තරහකාරයාගේ අභිමතාර්ථයේ ඉෂ්ට වෙනවා මම තරහ ගත්තොත් එයත් එක්ක. ඔන්න පුළුවන් නම් පුරුදු කරන්න. හරි මගේ හිත නරක කරන්න එයා මේ ඔක්කොම ඔක්කොම කරන්නේ. එහෙනම් මොකද්ද? අහවලා මට අනර්ථය කළාය කියලා මට කේන්ති යනවා. ඒ වෙලාවට ඉතින් ඔය කේන්ති යන ටික අපි ඉස්සෙල්ලා තෝරගමු. ඊට පස්සේ ඒකට මොකද කරන්නේ කියලා සාකච්ඡා කරන්න පුළුවන්. හරි අනර්ථය කරපු එක ඒ තරහ අයින් කරගන්න විදිහ අපි ඊට පස්සේ කතා කරමු. කොහොමද ඒක කරන්නේ කියලා. ඉස්සෙල්ලාම එන තැන් ටික උපදවා ගමු. මේ වර්තමානයේ මේ දිනවල මේ වෙලාවේ මට කවුරු හරි අනර්ථයක් කරමින් ඉන්නවා නම් මට අනර්ථයක් කරමින් ඉන්නවා නම් අන්න එයත් එක්ක මට තරහ යනවද නැද්ද? තරහ යනවා. නේද? ඒ වගේම මට අදහසක් තියෙනවා අහවලා හෝ අසවල් වූ අනාගතයේදී මට අනර්ථයක් කරයි කියලා. ඔන්න තුනයි දැන්. මොකද්ද? තමන්ගේ පැත්තෙන් අතීත, වර්තමාන, අනාගත වශයෙන් අනර්ථයක් කළා, කරනවා, කරමේ කරන්න කරා කරමින් ඉන්නවා, අනාගතයේදී කරනවා කියලා අපිට තරහ උපදිනවා. ගැටීම් උපදිනවා. හිත නරක වෙනවා. ඊළඟට අපිට හිතවත් කට්ටියක් ඉන්නවා. හරිද? මෙන්න මේ හිතවත් කට්ටිය ඒ හිතවත් අයට අහවල් වූ අතීතයේදී අනර්ථයක් කරා අපේ අම්මට, මගේ සහෝදරයින්ට, මගේ ඥාතීන්ට මට මෙන්න මේ වගේ මේ වගේ හිතවත් අයට අනර්ථයක් කළා, අනර්ථයක් කළා, අනර්ථයක් කළා කියලා අපිට හැඟීම් උපදිනවා. එහෙම නේද? අන්න ඒක ඊළඟ කාරණාව. එතකොට හතරවෙනි එක අතීතයේ මගේ හිතවත් අයට බලන්න එහෙම එහෙම ඉපදිලා නැද්ද කියලා තරහ. මගේ දරුවන්ට, මගේ සහෝදරයින්ට, මගේ හිතවත් හිතවත් අයට කවුරු හරි අනර්ථයක් අතීතේ කරා නම් අපි ඉන්නේ කොහොමද? අහවලාට මෙහෙම කරලා තියෙනවා මම බලා ගන්නම් කියලා මෙහෙ පුච්ච ගන්නවා. අපරාධ පුච්ච ගන්නවා. හරි? ඊළඟට මේ වර්තමානයේ මගේ හිතවත් අයට ඒත් අනර්ථයක් කරමින් ඉන්නවා කියලා පටිගය උපදිනවා. එහෙමද නැද්ද? මේ දවස්වල මේ මේ දවස්වල මම මම කැමති අයට මගේ දේශපාලන පක්ෂය අයට අහවල් අය අනර්ථයක් කරමින් ඉන්නවා. කියලා පින්නත් මේ ඉතින් මේවා හරීම මොකද අපි මේ හැම එකකින්ම අත මිදෙන්න බලාපොරොත්තු වෙන අපි කියනවනේ හැම වෙලෙම කියලා නිවන් දකින්න ඕනේ කියලා. නේද? නිවන් දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ කියන අයගේ තියෙන තරහ කොච්චරද කියලා කියනවනම් අපේ අම්මේ පොඩ්ඩක් එහෙම වෙන්න ඕන බලන්න. හරි? අපි මේවා ගැන හරියට කල්පනා කරන්න ඕනේ පින්වත්නේ. දේශය කියන එක හරි භයානක දෙයක්. හරි? ඔය වගේ පොඩි කාරණාවක් හින්දා හරි ඇති වෙන දේශයක්. අපේ ජීවිතයේ මරණාසන්න වෙලාවේදී ඇති වුණොත් මොකද වෙන්නේ? ඔව් කොහේ හරි තැනක අනර්ථයක් තියෙන තැනක උප්පත්ති ලබන්න තියෙන ඉරකඩ ගොඩක් ගොඩාක් වැඩි. අපි හිතන්නකෝ ගෙදර ඉන්නවා කියලා මං මට රුස්සන්නේ නැති කෙනේ. ලේලියෙක් හරි නැන්දම්මෙක් හරි බෑනන්ඩියෙක් හරි මාමන්ඩියෙක් හරි ওই වගේ පැත්තෙන් ඉන්නේ ඉතින්. වැඩිපුර මෙයා මෙයා මෙහෙම අපි හිතාගෙන ඉන්නවා මෙයා අන්තිමට මගේ මම පණ අදින වෙලාවේ වතුර විදුලකුත් තරම් ආවොත් එයාට දුක හිතලා එන්නේ මොකද වෙන්නේ ඔව් ආය දත් මිටි කනවා නේද මැරෙන්නවත් දෙන්නේ නැහැ මට ඉන්නකම් මට අනර්ථය කළා කියලා අන්න හොඳටම කේන්ති යනවා එතකොට මේ කේන්තිය ගියා නම් අරයට එයාට ප්‍රශ්නයක් නැහැ ඒක මාව අනවශ්‍ය තැන්වල උත්පත්ති ලබන්න හේතුවක් වෙනවා පින්නත් ඉතින් එහෙනම් නේද බලා ගන්න වෙනවා මේක හරි භයානක දෙයක් ඉතා භයානක දෙයක් දේශය කියන්නේ ඉතා භයානක දෙයක් එහෙනම් අන් අයට අනර්ථයක් කරමින් ඉන්නවා අනාගතයේදී මගේ හිතවත් අයට මං කැමති අයට අර්ථ අනර්ථයක් කර කර කරන්න බලාපොරොත්තු වෙන එකක් තියෙනවා කියලා මට තරහ උපදිනවා එහෙනම් මගේ හිතවත් අය කෙරෙහි තුනක් ආකාර තුනක් මං කෙරෙහි ආකාර තුනයි අතීත අනාගත වර්තමාන වශයෙන් හිතවත් අය කෙරෙහි ආකාර තුනයි නැත්නම් අහිතවත් අය කෙරෙහිත් අපිට උපදිනවා අහිතවත් අය කෙරෙහි අන් අය මගේ නොහිතවත් මගේ අහිතවත් පිරිසට අන් අර කට්ටිය හොදක් කළා නේද එහෙම උපදිනවනේ නේද දැන් දේශපාලනයේදී විශේෂයෙන් මගේ අහවල් දේශ මං අකමැති මං මං කැමති නැති දේශපාලන පක්ෂයට අන්න මං කැමති කෙනෙක් උදව් කරා මේ මිනිස්සු මේ මිනිස්සුන්ට උදව් කරානේ අත්තට නේද හ්ම් කියලා මං අකමැති අයට උදව් කළා කියලා තරහ උපදිනවද නැද්ද? මං අකමැති අයට මගේ තරහ අයට උදව් කරමින් ඉන්නවා කියලා තරහ උපදිනවද නැද්ද? ඊළඟට අනාගතයේදී මගේ ඒ ඒ අය ලෑස්ති වෙන්නේ මං අකමැති අයට උදව් කරන්නයි කියලා තරහ උපදිනවද නැද්ද? ඔන්න නමය. ඔකට කියනවා ආඝාත වස්තු කියලා. හරිද? ඉතින් මම බලන්න ඕනේ මේ කාරණා නමයේදීම පරිස්සම් වෙන්න. හරිද? එතකොට මේ කාරණා නවයට අමතරව තව එකක් තියෙනවා. ඒ තමයි අස්ථාන කෝපය. හරිද? අස්ථාන කෝපය කියලා කියන්නේ ඒ කෝපය උපදින්න අවශ්‍ය නැති තැන්වල අපිට කෝපය උපදිනවා. ওই නවයටම අයිති නෑ ඒක. හරිද? මේ රෙද්දක් වරනවා කියලා වැලි. අයියේ හොලක කියලා බිමට වැටෙනවා. ආයෙ අරන් වරනවා. වල්ලා ඉවර වෙනකොටම ආය හුලං එනවා. මොකද වෙන්නේ? මේ මේ දැනතර තරහා යනවා. නේද? ඈ වෙලාවකට ඔන්න බඩු බෑග් එකකුත් උස්සගෙන එනවා පයින්. එනකොට කුඩේ තියෙන බෑග් එක අස්සේ එන වැස්සක් වහිනවා. යන්තම් පිණිපොදක් එනවා. එතකොට කුඩේ අරගෙන ඉහළ ගන්නවා. ඉහළ ගන්නකොට වැස්ස අඩු වෙනවා. ආයෙ බෑග් එකට දා ගන්නවා. ආයෙ දුක් අඳුර එනකොට ආයෙ වහිනවා. අර අකුල්ල බෑගේ දා ගන්නකොටම වහිනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? ආමෙන් තරහ යනවා. ඒ වගේම කකුලේ කකුල වදිනවා ගාලක. දැන් මොකද වෙන්නේ? ගාලත් එක්ක තරහ යනවා. නේද? ඉතින් මේ වගේ අපිට අර නමයටම අයිති නැති තව තැන් වගේ කදී අවුව එක්ක, වැස්ස එක්ක, ශරීරයත් එක්ක ඒවත් එක්ක තරහ යනවද නැද්ද? ඔන්න ඔය 10 ඇරෙන්න වෙන තරහ යන තැනක් තියෙනවද බලන්න. මේ 10 ඇරෙන්න අපිට තරහ යන තැන් ආය නැහැ. නේද? අර 9ට අයිති නැති ඔක්කොම වැටෙන්නේ ඇති නොවිය යුතු තැන් කියලා. එතකොට අපි හැම වෙලේම සිහියෙන් ඉන්න වෙනවා පින්වත්නි. මේ 10න් බේරිලා ඉන්න. මේ 10 ගැන කල්පනාවෙන් ඉන්න නෝ 10 දැනගත්තේ කාට හරි කියලා දෙන්න නන් නෙවෙයි. කියලා දෙන එක හරිය වටිනවා මං වගේ. නේද? නමුත් මම කියලා දෙන එක විතරනම් කරන්නේ. මාව වැටෙන්නේ කොතෙන්ටද? අනුන්ගේ හරක් බලන එඬේරා කියන තැනටයි වැටෙන්නේ. හරි? අනුන්ගේ හරක් බලන එක්කෙනාට මොකද වෙන්නේ? හරියට මහන්සි වෙන්න වෙනවා නේද? එයාට හරකගේ කොයි හරියද හම්බෙලා තියෙන්නේ? අනුන්ගේ හරක් බලන එක්කෙනාට හරකගේ හම්බෙන්නේ නේද? එයා කන්න දෙන්න ඕනේ. නේද? බොන්න දෙන්න ඕනේ. එතකොට ඉස්සරහ පැත්ත තමයි හම්බෙන්නේ. නේද? එතකොට හරකාගේ පසුපස ප්‍රදේශයක ආරද හම්බෙන්නේ. අයිතිකාරයා. එයාට තමයි පස්කෝ රස ටික ඔක්කොම. නේද? කිරිත් එයාට, ගොමත් එයාට, ඔක්කොම එයාට. නේද? එහෙනම් අන්න බලන්න අන්න ඒ වගේ තමයි. අනුන්ගේ හරක් බලන්න බලනවා වගේ තමයි හොඳට ධර්මයේ කටපාඩම් කරගෙන ඒක අනිත් අයට කියනවා. ඒ කියනකොට දැන් මේ බණ ටික කියනකොට මේ ඇත්තන්ට ඒක ප්‍රයෝජනවත් වෙනවද නැද්ද? මෙතන ඉන්න එක්කෙනෙක් ওই ධර්මය තමන්ගේ ජීවිතයට හොඳට එකතු කරගන්න. හැබැයි මම එකතු කරගෙන නැත්තම්. මගෙන් එයාට ප්‍රයෝජනයක් වුණා. හැබැයි මට මං කියපු දේ ප්‍රයෝජනයක් උනේ නැහැ. එහෙනම් මේ කාරණා 10 අපි එකතු කරගන්න පින්නත් නේ මං කියවන මේ ධර්ම දේශනා මාලාව අපි පාවිච්චි කරන්නේ ප්‍රායෝගික ජීවිතයට කියලා. නේද? කාරණා 10 කිව්වා නම් ඒ කාරණා 10 කොහොමද එකතු කරගන්න කියලා සාකච්ඡා කරගන්න ඕනේ. හැම වෙලේම උත්සාහ කරන්න ඕන සිහියෙන් ආ ඔන්න මට දැන් තරහ ගියේ අන්න අර නවවෙනි කාරණාවටයි. හරිද? ඔන්න මට මේ දැන් තරහ ගියේ අන්න අර හයවෙනි කාරණාවටයි. මොකද හයවෙනි කාරණාව මගේ හිතවත් අයට අනාගතයේදී අර්ථය අනර්ථයක් කරන්න අර කට්ටිය ලෑස්ති. දැන් මතක තියාගත්ත හයවෙනි කාරණාවයි. පළවෙනි එක මට අතීත වර්තමාන අනාගත. දෙවෙනි එක මගේ හිතවත් අයට අතීත වර්තමාන අනාගත වශයෙන් අනර්ථයක් කරනවා කියලා. තුන්වෙනි එක මගේ අහිතවත් අයට අතීතයේ අර්ථයක් කළා දැන් අර්ථයක් කරමින් ඉන්නවා අනාගතයේ අර්ථයක් කරනවා. එතකොට ඔන්න 9යි 10 වෙනි එක මැදින් යටින් තියාගන්න නේද? මොකද 10 අස්ථාන කෝපය. හරිද? එතකොට ඔන්න ඔය විදිහට ඔය 10 මගේ හිතේ උපදින උපදින හැම වෙලෙම මෙන්න මෙන්න මෙතෙන්දි තමයි මේක ඉපදුනේ. මෙන්න මේක තමයි මේකේ පුදුනේ. හරි. ස්වාමියා බයිනවා භාර්යාවකට. මොකක්ද ඒක? කොමට තරහා එනකොට කොයි කොටද වැටෙන්නේ? එයා බයිනවා මොනවා හරි මොනවා හරි කියලා. එතකොට මට අනර්ථයක් දැන් මට මට මට තරහ යන එකනේ එයා මට බයින්නේ. එයා මට බයින්නේ මෙතන මේ පුටුව මෙතන තිබ්බේ මොකද? ඉතින් මම මම අර්ථවත් කරපු දෙයක් කියලා හිතාගෙන ඉන්න දෙයකට එයා දැන් එයා මට බයින්නේ මම අර්ථවත් කරපු දේ හොඳයි කියලා නම් මට තරහ යන්නේ නැහැ. නේද මම අර්ථයක් කියලා හිතාගෙන කරපු දේ නරකයි කියන හින්දා තමයි එයා මට බනින්නේ. එතකොට මට අනර්ථයක් වුණා කියලා මම ඒකත් එක ගැටෙන්නේ ඒකයි. මං කැමති පැත්තට නම් මට බයින්නේ. ආයෙත් කවුරු හරි මට බයිනවා. දැන් මට ඕන කරලා තියෙනවා වාහනේ අරන් ගමනක් යන්න. කවුරු හරි මට බයිනවා. එතකොට බයින්න පටන් ගත්තා. මොකද වාහනේ අරගෙන යන්නේ නැත්තේ? හරිද? මොකද වාහනේ අරගෙන යන්නේ නැත්තේ කියලා මට බයිනවා. එතකොට මට තරහ යනවද? අපේ මේ කොතර හොඳ දෙයක්ද කොතර හොඳ දෙයක්ද කියන්නේ කියලා. එහෙනම් මට වාහනේ අරගෙන යන්න උවමනාව තියෙනවා. කවුරු හරි මට බයිනවා දෙන්න වාහනේ අරන් යන්න කියලා. හරි එතකොට මොකද වෙන්නේ? අන්න මට අනර්ථයක් නේද? අන්න එතකොටයි මං ගැටෙන්නේ හැම වෙලේම. එහෙනම් කවුරු හරි මට බයිනවා නම් එහෙම. ඊළඟට ඒ බැන්න ඒක අතීතයට ගියාට පස්සේ. පහුවෙන්දා උදේ මට වාහනේ අරන් යන්න යනකොට ඊයේ මට බැන්නා. දැන් මම ගණී ওই වාහනේ. නේද මම පාවිච්චි කරලා යෝවා ආ ඒ මොකද අතීතේ මට අනාත්මයක් කරපු හින්දා අද දැන් ගැටෙනවා ආන් එහෙම හැම වෙලෙම මේ ගැටෙන ගැටෙන ගැටෙන ගැටෙන හැම අවස්ථාවම අපි හරිද විශ්ලේෂණය කරගන්න ඕනේ මේ කොයි කොටසටද මේ වෙන්නේ කියලා මේවයි මම වලකින්න ඕනේ අද අන් අයට කරපු දේවල් හින්දා හරියට හරියට ගැටෙනවා පින්නන්නේ එක එක එක එක සිද්ධි විශේෂයෙන් ওই ප්‍රවෘත්ති නේද ඉතින් අපේ තාත්තලාට විශේෂයෙන් මම කියන්නේ හරි හැන්දෑවර ප්‍රවෘත්ති බලනකොට ඔය ඔය 10 ගැනම සැලකිල්ලෙන් බලන්න ඕනේ. හරිද? මොකද දැන් මේකේ තේරුම එතකොට කවුරු හරි කියයි මේක විසඳගන්නම ඕනේ කිසිම තැනක කිසිම තැනක මේ ධර්මයත් එක්ක ගැටෙන්න විදිහක් නැති වෙන්න ඕනේ නැත්නම් ධර්මයත් එක්ක ගැටෙනවා අපි හ්ම් නිවට වෙලා ඉන්න කියලාද මේ කියන්නේ කවුරු හරි මට අනර්ථයක් කරනවා ඇත්තටම පැහැදිලිවම අනර්ථයක් කරනවා නිවට වෙලා ඉන්න කියලාද මේ කියන්නේ නිවට නියාලු විදියට පැත්තකට නැමිලා නේ මට අනර්ථයක් කරන්න දැක්දරන් අපේ අම්මටත් අනර්ථයක් කරන්න තාත්තටත් අනර්ථයක් කරන්න ඔක්කොටම ඇතිවදන් අනර්ථයක් කරන්න මං ඔහේ ඉන්නවා ඒකද නෑ ඒක නෙවෙයි හරි ධර්මයේ තියෙන මොකද්ද ඍජු සහ වඩා ඍජු ඒ වගේම මෘදු කියන කාරණා තුන මෙතෙන්ට එකතු කරගන්න ඕනේ හරි ඍජු කියන්නේ සතර අගතියට වහල් වෙන්නේ නැහැ. සතර අගතියට වහල් වෙන්නේ නැහැ. මොකද්ද සතර අගතිය? ඡන්ද, ද්වේෂ, බය, මෝහ. එතකොට මේ සතර අගතියට වහල් වෙන්නේ නැතුව ඇත්ත කතා කරනවා. කතා කළ යුතු ඇත්තක් තියෙනවා නම් කාටවත් රිදෙන්නේ නැති වෙන්න කතා කරන එකයි මෘදු කිව්වේ. හරිද? එතකොට කෙලින්ම කෙනෙක්ගේ කෙනෙක් මට අනර්ථය කරනකොට මට ඊට ඍජුව මෘදුව හරිද ප්‍රායෝගිකව තමන් ඒ අදහස ප්‍රකාශ කරන්න ඕනේ තමන්ව පුච්චගන්නේ නැතුව. දේශය කියලා කියන්නේ තමන්ව පිච්චෙන ගතිය. තමන්ව පුච්චගන්නේ නැතුව සෞම්‍යව ඒ කාරණාව නිවැරදි කරන්න ඕනේ. හරි සෞම්‍යව කියලා කිව්වම ඇතුළ පුච්චගන්නේ නැහැ කියන එකයි හරියට මතක තියාගන්න ඕනේ. ළමයි පාඩම් කරන්නේ නැහැ දිගටම. හරිද? මම හොඳටම දන්නවා මම හයියෙන් කෑ ගහලා බැන්නොත් මෙයා පාඩම් කරනවා කියලා. දැන් එතකොට කරන්න බැයිද ඒක මට? ඒක කරන්න බැයිද මට? හයියෙන් කෑ ගහලා බැන්නොත් එයා පාඩම් කරනවා කියලා මම දන්නවා. ඒක මට කරන්න බැයිද? ඒක දේශයට වැටෙනවද? දේශයට වැටෙනවා. අන්න ඒක තමයි කියන්නේ නේද? මනස ගැන දන්න අය ඒක දැනගෙනම කරන්න පුළුවන්. ඒක දේශයට වැටෙන්නේ නැති වෙන්න කල හැකි. හරිද? එයා පාඩම් කරේ නැත්තම් මොකක්ද ඒක මට අර්ථයක්ද මට අනර්ථයක්ද? ඇයි එයා එයා ඉගෙන ගන්නේ නැහැ කියන්නේ මට අනර්ථයක්. නේද? එහා ගෙදර ළමයා පාඩම් කරන්නේ මට මොකුත් ප්‍රශ්නයක් තියෙනවද? ආ. එහෙනම් එයා එයා පාඩම් කරන්නේ නැති හින්දා මට තරහ යන්නේ ඇයි? ඒක මට මට අනත්යයි බලන්න හැම එකක්ම අර අර කොටස් වලට දාගන්න පුළුවන් එතකොට අන්න ඒ ලක්ෂණය නැති කරගන්න ඕනේ අපි දැන් ඉදිරියේදී කතා කරනවා කර්මය හරිද එතකොට මට එයාව මෙල්ල කරන්න පුළුවන් සීමාවක් තියෙනවා එයා ඉගෙන ගන්න එක සම්පූර්ණයෙන් එයා ඉගෙන ගත යුතුමයි කියලා එයා එයා මේ මට්ටමට යන්න ඕනමයි කියලා නීතියක් දාගන්න මට පුළුවන් කමක් නැත්තේ නෑ. එයාගේ කර්මානුරූප දේවල් තියෙනවා නේද? දැන් අපි ඉස්සරහට කතා කරනවා මේ දේශය අයින් කරගන්න හැටි. නමුත් මෙතන තේරුම් ගන්න ඕනේ අන්න ඒක දැනගෙන නමුත් එයාගේ සිතට වේගවත්ව මම කතා කළොත් දඬුවම් කරනවා කිව්වොත් දඬුවමට බය කියන එක එයාගේ సంతානෙ උපදිනවා. මම ඒක දන්නවා. හ්ම්. තරවටුවට බයයි. දඬුවමට බයයි. සත්වයෝ දඬුවමට බයයි. අන්න ඒ බය උපද්දවුවොත් එයාගේ මනසේ අනිවාර්යයෙන්ම එයා මේ වැඩේ කරනවා. ඒකෙන් එයාට අර්ථයක් වෙනවා මටත් අර්ථයක් වෙනවා. එහෙනම් මම මොකද කරන්න ඕන? ඇතුළ පුච්චා ගන්නෙ නෑ. හැබැයි අයියෙන් කතා කරනවා. හරි. අයියෙන් කතා කරනවා. හරි. අන්න එහෙම දක්ෂ වෙනවා කෙනෙක් අවබෝධයෙන් ජීවත් වෙනවා නම්. ඉතින් මෙතන මේක හරිය අමාරු වැඩක්. හරිද? ගොඩාක් අමාරු වැඩක්. නමුත් කරන්න පුළුවන් වැඩ. ජීවිතේ මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඇතුළ පුච්ච ගන්නවා කියලා කියන මේ අනර්ථකාරීම ඇතුළ කුණු කරගන්නේ නැතුව අනිත් එක ඒ විදිහට සිහියෙන්ම කටයුතු කරනවා නම් හරිද? හොඳට බලන්න. ඉස්සර විදුහල්පතිවරු අපිට දඬුවම් කරේ කොහොමද? දැන් සමහර අය ඉන්නවා. නේද? ඒ වෙලෙන් කිව්වට කොහොමද? ඔන්න පන්තියේ මම වැරද්දක් කරා නම් මෙහෙනවා කියලා අදගෙන ගියා. නේද? හ්ම් එනවා ඔක යන්න කියලා දැන් යනවා. ඇදන් ගිහලා මොකද කරන්නේ? ඔෆිස් එකේ දැනක එක්ක ධන ගස්සවනවා. එක්ක ඔහෙන් ඉඳ ගන්නවා කියලා කොට කොට පුටුවක ඉඳවනවා. ඉඳවල මොකද කරන්නේ? විදුහල්පතිතුමා විදුහල්පතිතුමාගේ වැඩ. දැන් මං ඉන්නකෝ. කිසි හදිසියක් නැහැ එයාට මට දඬුවම් දෙන්න. කිසි හදිසියක් නැහැ. ඒකල එයාගේ වැඩ කරනකන් ඒ වැඩ ඉවර වෙනකන් ඉඳලා මෙහාට එනවා කියලා කතා කරලා මොකක්ද ඒ කරපු වැඩේ කියලා අහලා කබඩ් එකට තියෙන කෝටුව හිමිසරේ අරගෙන නේද දික් කරනවා අත කියලා නේද? අතර ගහනවා. බලන්න සිහියෙන්ද නැද්ද ඒක කරන්නේ? නේද? අසිහියෙන් කරානම් කොයි වෙලාවද ගහන්නේ? වැරද්ද දැක්ක තැනම දිඩිම් බිඩිම් ගාලා අතට අහුවෙච්ච එකෙන් ගහනවා. අද හුඟක් ගුරුවරුන්ට සිද්ධ වුණේ අන්තිමට මේක මානව අයිතිවාසිකම් දක්වා යන්න සිද්ධ වුණේ ඔන්න වැරද්දින්දද නැද්ද? නේද? ළමයින්ගේ ඔළුවලට ගහලා, පපුවට ගහලා මොකද? දේශෙන් ගහලා තියෙන්නේ. හදා ගැනීමේ අරමුණේ නේද ගුරු පියවරු ගුරු මව්වරු එදා හිටියේ ඒ වටිනා මිනිස්සු තමන්ගේ සංයමය තියාගත්තා දඬුවම දුන්නේ පැහැදිලි කරුණාවකින් හරිද මම දන්න අය ඉන්නවා මම දන්න අය හොඳටම ඉන්නවා ළමයින්ට දඬුවම් කරලා සමහර ගුරුවරු ඉන්නවා අඬනවා මෙයාට අත්දැකීම් නැති වුණ තරම් සමහර ගුරුවරු ඉන්නවා ළමයින්ට බැනලා ළමයින්ට ගහලා ඒ දවස්වල පැත්තකට වෙලා අඬනවා. හරිද? ඒ තරමටම කරුණාව තියෙනවා. නමුත් දඬුවමක් දිය යුතු හින්දා දෙනවා. අන්න එහෙම වෙන්න ඕනේ අපි හැම වෙලේම මෛත්‍රී නිමිත්ත තියෙන්න ඕනේ අපේ හිතේ. හරිද? මෛත්‍රී නිමිත්ත තියෙන්න ඕනේ. එතකොට ඒක හදා ගන්න ඕනේ. ඒක හදා ගන්න හැටි අපි කතා කරමු. මෛත්‍රී නිමිත්තත් අයෝනිසෝ පටිග නිමිත්තත් අයෝනිසෝ මානසිකාරයක් තමයි ඔන්න ඔය තරහ කියන එක වැඩි කරවන්න හේතු වෙන්නේ. ඒ මොකද පටිඝ නිමිත්ත කියන්නේ ගැටෙන නිමිත්තක් වෙනවා. ඒ ගැටෙන නිමිත්ත අයින් කරගන්න ඕනේ එක පැත්තකින්. ඊළඟට ගැටෙන නිමිත්ත ආවට පස්සේ මොකද කරන්නේ? ඒක ගැටෙන ආකාරය අඩු වෙන විදිහට නෙවෙයි ගැටෙන ආකාරය වැඩි වෙන විදිහට මෙනෙහි කරනවා පින්නත්. ගැටෙන ආකාරය අඩු වෙන විදිහට නෙවෙයි ගැටෙන ආකාරය වැඩි වෙන විදිහට මෙනෙහි කරනවා. තේරුණාද? ඉතින් ඔන්න ඔය ටික තමයි අපි තේරුම් ගන්න මේ නිකන් මම කියන්නේ මේක කොහෙවත් වෙන උදාහරණයක් නෙවෙයි මට දැනෙන දේ. මගේම හිත මටම ඇනෙනවා වගේ. හරියට කුරලෙඩ හැදිච්ච හරකෙක් වගේ. නේද? කුරලෙඩ හැදිච්ච හරකා කොහමද? එයාට උදව් කරපු කුරේම එයාගේම අඩිය තියෙන වාරයක් ගන්න එයාට ඇනෙනවද නැද්ද? ලොකු අපහසුවක්ද නැද්ද ඒක? කුරේ කුණු වුණාට පස්සේ ඒකම ඒකම කට්ටක් වගේ එයාගේ ඇඟේ ඇනෙනවා. ආන් එයාගේ මගේ හිතම මටම ඇනෙනවා. හරි තරහ යන පුද්ගලයා හරි අපහසුකින් ජීවත් වෙන කෙනෙක්. ඒකින්ද ඔය ආඝාත වස්තු 10 ගැන මතක තියාගන්න. මතක තියාගෙන ඒවා ජීවිතයට එකතු කරගන්න එතකොට අපි තවත් පටිගය ගැන ගොඩක් කතා කරන්න ඕනේ. හ්ම්. ඇයි එහෙම කියන්නේ මම? වැඩි දෙනෙක් පීඩාවෙන් දින දෙයක් තමයි නේද? ලෝභය හුඟක් අය මට කියනවා. බැඳීම් නම් අයින් කරන්න පුළුවන් හාමුදුරනේ තරහ අයින් කරන එක ලේසි නෑ නේද මට හරියට තරහා යනවා පොඩ්ඩක් නැත්තම් තරහා යනවා කියලා. අය සමහර අය තරහා යන අය හොයලා බලනකොට හරි අවංක මිනිස්සු. ගොඩාක් අවංකව ඉතා නිවැරදිව ජීවත් වෙන අයට තරහ යනවා වැඩි කියලා සමාජයේ කතාවක් තියෙනවා. බුරුත් නෑ ඇත්තක් ඒක. මොකද තමන්ගේ අවංකකම උපාදානය කරගෙන. නේද? මගේ අවංකකම කියලා ලොකු මාන්නයක් ඇවිල්ලා. ඒකෙන්ද වැරදි කරන අය දිහා ඒක නිදහතර කාරණාවක් කියනවා. අපි අවංකයි ඒකයි අපිට තරහ යන්නේ. අපි හරියට වැඩ කරන අය ඒකේ තරහ යන්නේ. එහෙම හරියන්නේ නේද? හරියට වැඩ කරන අය නම් තරහ නොගිහින් තියෙන්න ඕනේ. එහෙනම් වැරදියට වැඩ කරන කෙනෙක් කියලා තරහ යන එක්කෙනෙක් කියලා. ඒකනේ මේ වැරදි සංකල්ප ඔක්කොම අයින් කරගෙන අපි නේද නිකම් මොකටද අපේ කොච්චර මේ මූණ නරක් වෙනවද නේද මූණේ තියෙන සාන්ත ගතිය සම්පූර්ණයෙන් අයින් වෙලා තරහත් එක්ක මොකද වෙන්නේ මූණට? ඒස් මූණක් දැම්මා වගේ. ඇස් ලොකු වෙනවා. නේද මූණ රතු වෙනවා දත් පූට්ටු වෙනවා අත් මිටිමලෝ වෙනවා නේද කොච්චර මේ ශාරීරික වශයෙන් වෙනසක් වෙනවද බලන්න ඉතින් රුධිර පීඩණයට දිය වැඩියාවට එක එක ශාරීරික ප්‍රශ්න වලටත් මේ තරහ හේතු වෙනවා පින්නත්නි ඉතින් තරහෙන් පීඩිත වෙලා පුපුර පුපුර පුපුර පුපුර ඉන්නවාට වැඩිය නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් හොඳට තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ලොකු පුහුණුවක් කරන්නේ මම මේ ලෝකයේ හැම වෙලාවකම තරහ නැතුව ජීවත් වෙනවා. හරි. මට වෙලාවට සමහර අයට තරහ යන හැටි දැකලා බය හිතෙනවා. බය හිතෙනවා කියන්නේ මේ කටේ තරහ යන තරහ යෑම මට හිතෙන එක දිගට එක දිගට එක දිගට එක දිගට කවුරු හරි ඒ තරහ යන කෙනාව තරහ ගැස්සුවොත් එහෙම හදිසියෙ නේද? එයාට තරහ යනකොට ඒ තරහ යන එකක්ම ආයතරයක් වෙනවා. පස් හය දෙනෙක් වට වෙලා වට වෙලා තරහ යන එක්කෙනෙක් අරගෙන හරිද? එයාට එයාට හොඳටම තරහගෙන් ඉන්න ලාක් මොන හරි තරහ යන එකක් ඒ පැත්තෙන් කියනවා. එයා ඒ කියනට අනිත් පැත්තෙනුත් කියනවා. ආයෙ මේ පැත්තෙන් කියනවා. ආයෙ මේ පැත්තෙන් කියනවා. එහෙම කරොත් මොනව කරයිද මේ මිනිස්සයා? මාරයි කාව හරි. නේද? එහෙනම් මගේ ළඟ තරහ තියෙනවා නම් මා වේ තත්ත්වෙටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් අය මත රඳා පවතිනවා මගේ సంతානය. මගේ సంతානයේ සැනසීම අනිත් අයට හොරා ගන්න හොරා ගන්න පුළුවන්. මගේ හිතේ සැනසීම අනිත් අයට හොරගම් කරගන්න පුළුවන්. තරහ කියන එක මගේ ළඟ තියෙනවා නම්. ඉතින් ඒකින්ද දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන තරහ අයින් කරගෙන කටයුතු කරන්න ඕනේ කියලා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු නිවසේ ඉඳන් ශ්‍රවණය කරපු මේ පින්වත් අයට මේ ධර්ම දේශනාව අරගෙන එන්න දායකත්වය දැරුවේ මේ මැදිරියට වෙලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත අය. මේ අයගේ දායකත්වයේ අනුග්‍රහය හේතුවෙන් තමයි අද අද හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරේ. ඉතින් ඒකින්ද මේ ධර්ම ශ්‍රවණමේ ආනිසංස වාරයෙන් උපදිනා වූ යම් කිසි පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් අපි මේ දායකත්වයේ දරප හැමදෙනා වෙනුවෙන් අනුමෝදන් වේවා අනුමෝදන් කරමු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ අත්තන්ට උතුම් අවබෝධය සඳහා අන් අයගේ අවබෝධය සඳහා කටයුතු කරපු මේ අත්තන්ට උතුම් අවබෝධය සඳහාම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති